ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපේ ඉරිදා ධර්මදේශනාව සඳහා අලුතෙන් මාතෘකාවක් අපයාගත්තා පොට්ටපාද සූත්‍රයෙන් පොට්ටපාද සූත්‍රය භාගතුන් වහන්සේ ජේතනාරාමේ වැඩ වාසය කරන අවස්ථාවේදී දේශනා කරපු සූත්‍රයක්. ඒ වගේම දීඝනිකායේ සීලක්ඛන්ධ වර්ගයේ වෙන සූත්‍රයක්. දැන් අපි මේ වෙනකොට විවිධ අන්දමින් එක පැත්තකින් අපේ හිතේ විවිධ විතරක පහළ වෙන ආකාරය, ප්‍රපංච පහළ වෙන ආකාරය සෑහෙන දුරට සාකච්ඡා කරලා තියෙනවා. යම් යම් මට්ටම් වලින් අපි විපස්සනාවට අත්ලක් සැපේන අන්දමින් අපි දහම් කරුණු සෑහෙන පරිශීලනය කරලා තියෙනවා. එතකොට මේ පොට්ටපාද සූත්‍රයනොත් සෑහෙන කලෙලියක් විපස්සනාවට වැටෙන නිසා මේ වගේම ප්‍රපංච සමනය කෙරෙහි පූර්ණ ප්‍රතිපදාවක් මේ සූත්‍රයේදී දේශනා වෙන නිසා මම අදහස් කළා පොට්ටපාද සූත්‍රය මුල් කරගෙන දේශනා මාලාවක් පවත්වන්න. ඉතින් මේ සූත්‍රයේ මුල් කොටසදී කෙසේ නමුත් සෑහෙන විස්තරයක් සීලය සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ඊට පස්සේ සමාධි ශික්ෂාව ගැන සෑහෙන විස්තරයක් එනවා. ඊට පස්සේ තමයි ඇත්තටම විපස්සනාව ගැන ගැඹුරු දෘෂ්ටි කෝණ වලින් අවබෝධයක් අපිට ලබා දෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් කෙසේ නමුත් අපි මුළු සූත්‍රයම පොඩ පොඩ ගැඹුරට යමු ඉස්සරහට යමු කොටස් අතහරින්නේ නැතුව සෑම කොටසක්ම අවධානයෙන් යුක්තව අහුම්කම් දෙන්න උත්සාහ කරමු. දැන් කලින් මතක් කළා වගේ එක්තරා අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කරනවා සරත් නුවර ජේතවනාරාමේ. එතකොට ඒ අවස්ථාවේදී අ සමයප්ප වාදක කියන ඒ කියන්නේ තමන්ගේ පිළිගැනීම තමන්ගේ දෘෂ්ටිය තමන්ගේ මතවාදය එහෙම නැත්නම් තමන්ගේ ආගම ඉදිරිපත් කරන්න එක එක පිරිස් සූදානම් වෙලා හිටපු එක්තරා අන්දමක මේ ශාලාවක් තිබිලා තියෙනවා ඒක පිළිල කළා දීලා තියෙන්නේ මල්ලිකා බිසව කොසල් රජතුමාගේ අඟ බිසව දැන් මෙතන වැඩ වාසය කරනවා මේ පොට්ටපාද සහ යාගේ පරිබ්‍රාජක පිරිස. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වෙනකොට පින්නපාතේ වඩින්න ජේතනාරාමයෙන් පිටත් වෙලා එළියට පැමිණෙනවා. හැබැයි උන්වහන්සේ අසනා කරනවා මේ වෙලාවේදී පින්නපාතේ වඩින්න තව ටිකක් වෙලා තියෙනවා. මම සුදුසුයි මේ පොට්ටපාද සහ යාගේ පිරිස ඉන්න ඒ සමයප්පවාදක තියෙන ඒ ස්ථානයට ඒ ඒක ශාලාවට වැඩම කරන එක සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේට අදහසක් පහළ වෙලා භාග්‍යතුන් වහන්සේ එතනට වැඩම කරනවා. දැන් එහෙම වැඩම කරනකොට අර පොට්ටපාද ඇතුළු පිරිස ඒ වෙනකොට සමූහයක් වශයෙන් විවිධ කතාවල නිරත වෙනවා. ඒ අය විශේෂයෙන්ම අර බුදුරජාණන් වහන්සේ බැහැර කරපු සුදුසු නැහැ කියලා මතක් කරපු ඒ මේ දෙතිස් කතාවේ තමයි නිරත වෙන්නේ. ඒ කියන්නේ රජ කතා, හොරුන් පිළිබඳ කතා, යද කාලේ හැරෙනම් දේශපාලනය පිළිබඳ කතා. ඉතින් ඔය ඔක්කොම ඉතින් අන්තර්ගත වෙනවා මේ සාමාන්‍ය මේ කතා ගොඩට. වරුන් පිළිබඳ කතා, ඉතින් කැමති වරුන් පිළිබඳ කතා, ආහාර පිළිබඳ කතා, පාන පිළිබඳ කතා, ගඳසූඳ පිළිබඳ කතා. ඉතින් බැලුවාම ඉතින් කතා කරන්න දෙයක් නැහැ. ඔක්කොම ඉතින් මේ ලිස්ට් එකේ තියෙනවා. මේ පිටිස් කතාවල තමයි සෑහෙන අන්තර්ගත වෙන්නේ. ඉතින් මේ කතාවල තමයි මේ පිරිස නිරතලා ඉන්නේ. දැන් කොට්ටපාද දකින්නවා මේ බුදුරජාණන් වහන්සේ ඈත ඉඳන් තමන් දෙසට වැඩම කරනවා. එතකොට එයා බොහොම ලස්සන ප්‍රකාශයක් කරනවා. අපසද්දා භුන්තෝ හොන්තු මා භුන්තෝ සද්ද මකත්ත. මේ අනිත් පැයට එයා එක්තරා අන්දමකින් විධානයක් කරනවා, ඉල්ලීමක් කරනවා. මේ ඔබ සුමාලා නිහඬ වෙන්න. ඔබ දැන් කෑ ගහන්න යන්න එපා. අර මේ භවත් ගෞතමයන් වහන්සේ මේ අපි වෙතට ගමන් කරනවා අපි වෙතට පැමිණෙනවා උන්වහන්සේ අප්පසද්ද කාමෝ උන්වහන්සේ කැමති මේ අල්ප ශබ්ද ඇතිතනකට නිශ්ශබ්දතාවයටයි උන්වහන්සේ ප්‍රිය කරන්නේ. මේ ගෝසාවක් තියෙන, කෑගවසාවක් තියෙන ഘോഷාකාරී පරිසරයක නෙමෙයි උන්වහන්සේ ප්‍රිය කරන්නේ බොහොම නිශ්ශබ්ද පරිසරයකට, සංසුන් පරිසරයකට උන්වහන්සේ ප්‍රිය කරනවා. ඒ නිසා අපි එබඳු සංසුන් පරිසරයක් සහිතව මෙතන වාසය කළොත් උන්වහන්සේ මෙතනට වැඩම කරන එක කරાવી. ඒකට උන්වහන්සේට කරන ගෞරවයක් වශයෙන් උන්වහන්සේ මේ ප්‍රිය කරන මේ නිශ්ශබ්ද භාවය අපි දැන් ආරක්ෂා කරගමු. කියලා එක්තරා අන්දමක ආරාධනාවක් එක්තරා අන්දමක ඉල්ලීමක් මේ තමන්ගේ පිරිසට කරනවා. ඉතින් එතකොට මේ පිරිස මේ පොට්ටපාද කියන දේ අහලා නිශ්ශබ්ද වෙනවා. භාගතුන් වහන්සේ එතකොට එම ස්ථානෙට වැඩම කරනවා. වැඩම කරාට පස්සේ ඉතින් පොට්ටපාද බොහොම ගෞරවයෙන් භාගතුන් වහන්සේව පිළි අරගෙන ශාසනයක් පනවලා සම්මුත් මිටි ආසනයක අසුන් ගන්නවා. ඒ වගේමයි සඳහන් කරනවා ස්වාගතම් භන්තේ භගවතු. මේ ස්වාමීන් වහන්සේගේ පැමිණීම අපිට ලොකු භාග්යක්. සිරස්සං කෝ භන්තේ භගවා ඉමං පරිසාය මකාසි යදිදං විධා ගමනාය. මේ භාගතුන් වහන්සේගේ හුඟක් කාලයකට පස්සේ තමයි අපි වෙතට වැඩම කළේ. ඒ නිසා භාගතුන් වහන්සේ වැඩ සිටින සේක්වා ඉතින් ඔබ වහන්සේගේ ගමනය බොහොම සුබ ගමනක්. අපිට යහපත පිණිස සැලසෙන ගමනක් කියලා දැන් මේ පොත්පාද පරිප්‍රාජකතුමා සඳහන් කරනවා. ඒකට එතකොට අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ මේ අනෙකුත් අන්‍යාගමිකයන් සමගත් බොහොම සුහදශීලී ආකල්පයක් පවත්ලා තියෙනවා. ඒ වගේම මේ අනිකුත් ආගමිකයන්ුත් මහබුදුන් වහන්සේ කෙරෙහි බොහොම සුහදව උන්වහන්සේව හැඳින්ගෙන ගත කරපු බවක් මේ සූත්‍රයේ පේන්න තියෙනවා. මොකද මේ පරිබ්‍රාජකයන් කියන්නේ මේ විසුණු වහන්සේලා නෙමෙයි ඒ අය තමන්ගේ ආගමක් අදහපු ඒ වෙනත් අන්‍ය ලබ්ධකීන් කියන්න පුළුවන්. නමුත් ඒ අය අතරත් මේ බුදුරජාණන් වහන්සේ ගැන සෑහෙන ප්‍රසාදයක් තිබිලා තියෙනවා. පොට්ටපාද තුල විශේෂයෙන්ම භාගතුන් වහන්සේ ගැන විශේෂ ප්‍රසාදයක් තිබිලා තියෙනවා. ඒ නිසා තමයි මේ විදිහට බුදුරජාණන් වහන්සේට අර වගේ ආමන්ත්‍රණය කරන්නේ ඇවිල්ලා අසුන් අරගෙන අපිට අනුග්‍රහ කරන්න ඔබ වහන්සේගේ පැමිණීම යහපතක් අපිට සැපක් ශාන්තියක් වෙනවා වහන්සේගේ පැමිණීම කියලා බොහොම ප්‍රසන්නතාවයෙන් කතා කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මේ මං එන්න කලින් මොකද්ද මේ ඔබතුමාලා සාකච්ඡා කර කර හිටියේ. මගේ පැමිණීම නිසා කොතනද මේ කතාව නැවැත්වේ? කියලා බුදුරජාණන් වහන්සේ පිටින් අර ඒ අයට බොහොම සුහදව ආමන්ත්‍රණය කරනවා. ඉතින් එතකොට පොට්ටපාද කියනවා මේ අපි ඉතින් කතා කරපු එක ඔබ වහන්සේට පස්සේ උලක් දැනගන්න පුළුවන් ඒකේ තරම්ම වැදගත් නැහැ. හැබැයි මේ මට යම් කිසි කාරණයක් භාගතුනාථගෙන් දැනගන්න මතක් වෙලා තිබුණා. උවමනාවක් තිබුණා. එක්තරා අවස්ථාවකදී මේ කුතුහල ශාලාය සම්නිප සම්නිසින්නානම් සම්නිපටිතාන අபிසඤ්ඤා නිරෝධේ කතා උදපාදි. දැන් මේ කලින් වෙච්ච සිද්ධියක් ගැන පොට්ටපාද මතක් කරනවා බුදුරජාණන් වහන්සේට. දැන් මේ විවිධ ලබ්ධීන් අරගත්ත විවිධ පිරිස් තමන්ගේ මතයන් ඉදිරිපත් කරන ඒ වගේම ඒ ගැන සාකච්ඡා කරන සාකච්ඡා මණ්ඩපයක් කාලයකට කලින් තිබිලා තියෙනවා. එහෙම කාලයකට කලින් තිබිච්ච ඒ ස්ථානය ඒකට නමක් දීලා තියෙනවා කුතුහල ශාලාව කියලා. ඒ ශාලාවේ තමයි මේ සාකච්ඡාව කෙරලා තියෙන්නේ. එතන සාකච්ඡා වෙන අවස්ථාවේ මේ පොට්ටපාද ඇතුළු පිරිසක් එතන සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ වෙනාවක විවිධ මහාන බමුණන් මේ අபிසඤ්ඤා නිරෝධය සම්බන්ධයෙන් කතාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ කොහොමද මේ සංඥාවන් නිරුද්ධ කරන්නේ? ඒ සංඥාව නිරුද්ධ කරන ප්‍රතිපදාව කොහොමද? සංඥාව නිරුද්ධ කරන්න පුළුවන්ද? මෙන්න මේ සම්බන්ධයෙන් ගැඹුරු කතාවක් සාකච්ඡාවක් මතයන් තම තමන්ගේ මතයන් ඉදිරිපත් කිරීමක් මේ අවස්ථාවේ සිදු වෙලා තියෙනවා. ඉතින් එතකොට දැන් මේ ඉදිරිපත් වෙච්ච කාරණා කීපයක් ගැන ඊට පස්සේ කොට්ටපාද සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේට චේතන හිටපු එක මහාන බමුණෙක් ඉදිරිපත් කරලා තියෙනවා අ හේතු අපච්චා කුලසස්ස සංඥා උප්පජ්ජಂತಿ. දැන් එතකොට මේ සංඥාවන් හිතේ පහළ වෙන්නේ කිසිම හේතුවක නෙමෙයි කිසිම ප්‍රත්‍යක් මුල් කරගෙන නෙමෙයි මේක අ හේතුකව අප්‍රත්‍යකව තමයි පහළ වෙන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම අර හේතුඵල ධර්ම ප්‍රතික්ෂේප කරපු අ හේතුවාදයක් තමයි ඒ තැනත්ලා ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා යා කියනවා කිසිම හේතුවක් සහිතව නෙමෙයි මේ මිනිස්සෙගේ හිතේ සංඥා උපදින්නේ. ඒ යම් අවස්ථාවක සංඥා උපදිනකොට මිනිස්සයා මේ ඒ ගැන දැනගන්නවා. ඒවා නිරුද්ධලා යනවා නම් ඒවා ගැන යාට දැනීමක් නැහැ. ඊට පස්සේ යාට ඒ සංඥා ගැන වැටහීමක් නැහැ. ඒතර වෙන්නේ අ හේතු අප්‍රත්‍ය හේතුන්ගෙන් තොරවයි මේක සිද්ධ වෙන්නේ කියන අහේතුක ආදය මුල් කරගත්ත මතයක් එක්කෙනෙක් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ තවත් කෙනෙක් තවත් මතයක් ඉදිරිපත් කරනවා සංඥාහි බොහෝ පුරිසස්ස අත්තා. සාචකෝ උපේතිපි අපේතිපි. එයා කියනවා මේ ආත්මවාදය මුල් කරගත්ත කතාවක්. එයා කියනවා මේ සංඥා කියලා කියන්නේ කෙනෙක්ගේ ආත්මය. එතකොට ඒ නිසා ඒ බඳු ආත්මයක් එළඹෙනවා නම් යම් අවස්ථාවක ඒ තැනත් අතුරට ඒ ආත්මය ලැබෙනවා නම් ඒ වෙලාවදී ආ දැනගන්නවා. ඒ ආත්මය ආගින් ඉවත් වෙලා යනවා නම් එතකොට එයාට දැනගන්න විදිහක් නැහැ. ඉතින් අන්නේ විදිහට මේ සංඥාව ආත්මය කරගත්ත ආත්මවාදී දර්ශනයක් තවත් කෙනෙක් ඉදිරිපත් කළා. එතකොට අන්නක දෙවැනි එක. ඊට පස්සේ තුන්වෙනි එකක් බුදුරජාණන් වහන්සේට මේ පොට්ටපාද ඉදිරිපත් කරනවා තවත් එක්කෙනෙක් මෙන්න මෙහෙම මතයක් කිව්වා. එයා කියනවා සන්තේහි බොහෝ දේවතා මහිද්దికා මහානුභාවා තා ඉමස්ස පුරිසස සංඥං උපකඩ්ඩන්තිපි අපකඩ්ඩන්තිපි ඒ කියන්නේ මේ බොහොම මහානුභාව සම්පන්න බොහොම බලවත් යුද්ධි සම්පන්න දේවතාවන් ශ්‍රමණ බ්‍රාහ්මණයෙන් ඉන්නවා සම්න බ්‍රාහ්මනා මහිද්దికා මහානුභාවා තේ ඉමස්ස පුරිසස සංඥං උපකඩ්ඩන්තිපි අපකඩ්ඩන්තිපි ශ්‍රමණ බ්‍රාහ්මණයෙන් ඉන්නව බොහොම මහානුභාව සම්පන්න ඒ අය තමයි මේ එක එක මිනිස්සෙන්ගේ හිත ඇතුළට සංඥාවන් දාන්නේ. සංඥාවන් නිකන් ඇතුල් කරන්නේ. ඒ ඇතුල් කරන වෙලාවේදී ආ දැනගන්නවා, ඒ මිනිස්සයා දැනගන්නවා, ඒවා අයින් වෙලා යනකොට දැනගන්න විදිහක් නැහැ. මේ ඒ අයින් වෙලා ගියාට පස්සේ තින් අර තැනත්තා අසංඥී වෙනවා. සංඥාවක් නැති කෙනෙක් බවට, සංඥා නොදන්නා කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එතකොට ඒ සංඥා ඇතුල් කරන්නේ බාහිර ශ්‍රමණ බ්‍රාහ්මණයෙක්. එතකොට එයා සංඥී වෙනවා. සංඥාවක් සහිත කෙනෙක් සංඥාවක් දැනෙන කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි අරගොල්ලොම ඒවා යම් වෙලාවකට ඉවත් කරා නම් ඊට පස්සේ ඉතින් යාට මුකුත් දැනෙන්නේ නැහැ. මේක තමයි යාගේ මතය. ඊට තවත් කෙනෙක් මතයක් ඉදිරිපත් කරනවා මේ ශ්‍රමණ බ්‍රාහ්මණයින් නෙමෙයි දෙවියෝ ඉන්නවා. බොහෝම බල සම්පන්න දෙවියෝ ඉන්නවා. දේවතා මහිද්దికා මහානුභාව. දෙවියන් ඉන්නවා බොහෝම ඉද්ද සම්පන්න මහානුභාව සම්පන්න. ඒ අය අර තැනත්තන්ට අර වගේ සංඥාවන් අතුල් කරනවා. ඒ වෙලාවේදී එයා සංජී වෙනවා. ඒ වෙලාවේදී එයාට දැනෙන්න ගන්නවා. හඳුන ගන්නවා. ඒ වගේම මේ දෙවියෝ ඇතම් වෙලාවට ඊට පස්සේ මේක අයින් කරලා දානවා. එතකොට ඉතින් අරයා සංජී වෙනවා. එයාට තේරෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට තවත් මතයක් ඉදිරිපත් කරනවා. ඉතින් මේ විදිහට දැන් විවිධ මත ඉදිරිපත් කරද්දී මේ පිරිසේ හිතිය පොට්ටපාදට බුදුරජාණන් වහන්සේ මතක් වෙනවා. ඒක අතකින් හරිම වටිනා ප්‍රකාශයක් මේ පොට්ටපාද බොහොම අවංකව කරන්නේ. එයා මේ අන්‍ය ලබ්ධිකයෙක් වෙලා ඉඳලත් තාම මේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ත්‍රිවිධ රත්නයේ සරණ ගිහිල්ලා එහෙම කෙනෙකුත් නෙමෙයි. හැබැයි දැන් මේ භාගතුන් වහන්සේ කෙරේ මේ තනස්ථා තුළ ශ්‍රද්ධාව මෝරගෙන එන හැටි. එයා කියනවා භගවන්තන් ඒවා ආරම්භ සති උදපාදිනට ඒ අවස්ථාවේ මේ බුදුරජාණන් වහන්සේ මතක් වෙනවා. භගවාබන්තේ කුසලෝ භගවා පකතඤ්ඤෝ අபிසඤ්ඤා නිරෝධස්ස. මේ බුදුරජාණන් වහන්සේ මේ බොහොම දක්ෂයි මේ මේ කාරණය පැහැදිලි කරලා දෙන්න. බුදුරජාණන් වහන්සේ මෙතන හිටියානම් අபிසංඥා නිරෝධය සම්බන්ධයෙන් හොඳ විස්තරයක් කරાવી අපිට තේරුම් ගන්න. මොකද භාගතුන් වහන්සේ මේ සම්බන්ධයෙන් දක්ෂයි. මේ සම්බන්ධයෙන් නිපුණත්වයක් තියෙනවා. භාගතුන් වහන්සේ මේ ගැන හොඳින් කියන්න දන්නවා. දේශනා කරන්න දන්නවා. කියලා මට මේ භාගතුන් වහන්සේ අනේ මේ පිරිස හිටියානම් කියලා භාගතුන් වහන්සේ ගැන මේ මගේ හිතේ සිතුවිල්ලක් පහළ වුණා. ඒ නිසා කතන්නකෝ භන්තේ අபிසඤ්ඤා නිරෝධෝ හෝති. දැන් ඉතින් මේ ප්‍රශ්නය මේ භාගතුන් වහන්සේ වැඩපු වෙලාවේදී පොට්ටපාද බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. කොහොමද මේ භාගතුන් වහන්සේ අபிසඤ්ඤා නිරෝධයක් සිද්ධ වෙන්නේ? දැන් මෙතනදී අපිට එක පැත්තකින් කීප පැත්තකින් මේ ප්‍රශ්නය ගැන තේරුම් ගන්න පුළුවන්. දැන් සංඥාවන් නිසා තමයි විවිධ ප්‍රපංච පහළ වෙන්නේ. ඒක කලහ විවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඥා නිදානාහි ප්‍රපංච සංඛා. මේ විවිධාකාර හිතේ ප්‍රපංචයන් වටවලල්ලේ යෑම දිගට දිගට කල්පනා කර කර කල්පනා කර කර සිටින් මේ වගේ ඒ ප්‍රපංචකරණය සිද්ධ වෙන්න මුල් වෙනවනේ සංඥාවන්. ඉතින් තමයි පටන් ගැනීමක් සිද්ධ වෙන්නේ. එතන තමයි මුල තියෙන්නේ. එතකොට යම් අවස්ථාවක අපි ක්‍රමානුකූලව මේ සංඥා නිරුද්ධ කරන ප්‍රතිපදාවක් සංඥා කෙරෙහි විරක්ත භාවයක් සංඥාවන් වල පැටලෙන්නේ නැති ගතියක් ඒවා හිතින් අයින් කරලා හිත පිරිසුදු කිරීමක් යම්ස කෙනෙක් ක්‍රමානුකූලව ප්‍රතිපදාවක් කරහා ටික ටික කරගෙන යනවා නම් අපි තාක්ෂණයෙන් තරක කරන්න පුළුවන් ඒ හිත සංසිඳෙනවා ඒ හිතේ ප්‍රපංච දුර වෙන්න පටන් ගන්නවා ප්‍රපංච වලින් ඈත් වෙලා නිප්පංච තත්වයකට හිතපත් වෙනවා ඉතින් එහෙනම් මේ වට්ටපාදගේ ප්‍රශ්නය ඇත්තටම නිප්පපංච ප්‍රතිපදාව පිළිබඳ අහන ප්‍රශ්නයක් කියලා අපිට අතු දක්වන්න පුළුවන්. ඒක ඉදිරිපත් කරලා තියෙන සංඥා මුල් කරගෙන මූලික කරගෙන හැබැයි ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් සංඥාවන් ක්‍රමානුකූලව නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රපංච ටික ටික දුර වෙලා ඡය වෙලා නිප්පපංච මට්ටමකට කෙනෙක්ගේ හිතපත් වෙනවා කියලා ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන විපස්සනාවක් වඩන පිරිසක් වශයෙන් ඉතින් මේ පොට්ටපාදට භාගතුන් වහන්සේ දෙන පිළිතුර ඊටාම ප්‍රබලයි ඊටාම වටිනවා මොකද එතන පූර්ණ ප්‍රතිපදාවක් ඉදිරිපත් කරලා තියෙනවා දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් පිළිතුරු දෙන්න පටන් ගන්නවා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුලින්ම අර අ හේතු අප්‍රත්‍ය විදිහට මේ සංඥා උපදිනවා කියපු කෙනා සම්පූර්ණයෙන්ම වැරදි බුදුරජාණන් වහන්සේ මුලින්ම ඒක පැත්තකට දානවා. ඒ මතය සම්පූර්ණයෙන්ම පැත්තකට දානවා. මොකද සහේතුපි සහේතුහි පොට්ටපාද සප්පච්චය පුරිසත් සංඥා උපජ්ජන්තිපි නිරුද්ධන්තිපි. මේ හේතු සහිතව ප්‍රත්‍ය සහිතව තමයි මේ සංඥාවන් උපදින්නේ. ඒ වගේම සංඥාවන් බැහැර වෙන්නේ නිරුද්ධ වෙලා යන්නේ. ඒ නිසා අපිට තේරෙනවා මේ හේතු සහිතවයි මේ හිතේ සංඥා පහළ වෙන්නේ. හේතු හේතු සහිතවයි අපිට දේවල් මතක හිටින්නේ. හේතු සහිතවයි අපි දේවල් ඔක්කොම මතක තියාගන්නේ. හේතු සහිතවයි අපි දේවල් හඳුනගන්නේ. ඒක මේ මුළු ක්‍රියාවලියම හේතු ප්‍රත්‍ය මත පදනම් වෙච්ච ක්‍රියාවලියක්. එහෙම නැතුව හේතුවකින් තොරව ප්‍රත්‍යයකින් තොරව සිද්ධ වෙන ක්‍රියාවලියක් නෙමෙයි. ඒ නිසා මෙතන අපි මුලින්ම සුද්ධ කරගන්න ඕනේ. මෙතන තියෙනවා හේතුඵල ධහම. ඒ බඳු හේතුඵල ධහමකට අනුව තමයි එහෙමනම් මෙන්න මේ සංඥාවන් පහළ වෙන්නේ. ඒ වගේමයි සංඥා නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් තමන් වහන්සේගේ ඉගැන්වීම ඉදිරිපත් කරනවා සික්ඛා ඒකා සංඥා උපජ්ජಂತಿ සික්ඛා ඒකා සංඥා නිරුද්ධಂತಿ යම්කිසි ශික්ෂාවක් හික්මීමක් පුහුණුවක් තුලින් යම් යම් සංඥාවෝ පහළ වෙනවා ඒ වගේමයි ශික්ෂාව තුලින් එබඳු ප්‍රතිපදාවක් තුලින් යම් සංඥාවන් බැහැර වෙනවා අත්හැරලා යනවා එතකොට මේ සංඥාවන් නිවැරදි සංඥාවන් පෝෂණය කරන්නත් යම්කිසි වටිනාකමක් තියෙන ප්‍රයෝජනවත් ප්‍රයෝජනයක් තියෙන සංඥාවන් ප්‍රගුණ කරන්නත් දියුණු කරන්නත් ප්‍රතිපදාවක් තියෙනවා ඒ වගේමයි අනවශ්‍ය අහිතකර හානිකර සංඥා හිතින් බැහැර කරන්නත් ප්‍රතිපදාවක් තියෙනවා. ඒතර ඔන්න ප්‍රතිපදාව තමයි බුදුරජාණන් වහන්සේ දැන් ඉදිරිපත් කරන්නේ. දැන් එතකොට ඒ ප්‍රතිපදාව සරලව කියනවා නම් සීල සමාධි ප්‍රඥා කියන තුන් ශික්ෂාව පුරාම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් අපිට කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙතනදී ඇයි මේ මෙතරම් මෙතරම් ගැඹුරු ප්‍රශ්නයකට එකපාරටම භාවනාව ගැන කතා කරන්නේ නැතුව එකපාරටම ප්‍රඥා ශික්ෂාව ගැන කතා කරන්නේ නැතුව ඇයි මේ තරම් මේ බුදුරජාණන් වහන්සේ සීලය ගැන කතා කරන්නේ? ඇයි මේ තරම් සමාධිය ගැන කතා කරන්නේ කියලා කෙනෙකුට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන්. නමුත් ඒවැය තියෙන වටිනකම තමයි අපි ටිකක් තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ මේ ප්‍රපංච දුරු කරන ප්‍රතිපදාව, සංඥා ක්‍රමානුකූලව බැහැර කරන ප්‍රතිපදාව එතකොට විවිධ පැති වලින් බල ගන්නන්න සිද්ධ වෙනවා. විවිධ මේ පැති වලින් මේ තනත්තෙක්ට නැත්නම් මේ ඒ ප්‍රතිපදාවට බැහැපු කෙනාව බල ගන්නන්න සිද්ධ වෙනවා. අනුග්‍රහ කරන්න සිද්ධ වෙනවා. එතකොට සීලයෙන් අනුග්‍රහ කිරීම එක පැත්තක්. සමාධියෙන් අනුග්‍රහ කිරීම තවත් පැත්තක්. ප්‍රඥාවෙන් අනුග්‍රහ කිරීම තවත් පැත්තක්. ඉතින් මේ පිටුතුන්ට මතක් වෙනවා ඇති සමහර විට අපේ නිසන්නවනේ භාවනා වැඩසටහන් කරද්දී සාමාන්‍යයෙන් පළවෙනි දවසේ පළවෙනි ධර්මදේශනාවදී නිතර මතක් කරගන්නා සූත්‍රයක් තමයි අනුග්‍රහිත සූත්‍රය. දැන් මේ අනුග්‍රහිත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කාරණා පහක් ඉදිරිපත් කරනවා. හිතේ ඒ සම්මා දිට්ඨියක් පහළ කිරීම සඳහා. ඒ සම්මා දිට්ඨියක් නිවැරදිව පහළ වෙලා ඒ වගේම ඒ තුළින් චේතෝ විමුක්තියක්, පඤ්ඤා විමුක්තියක් දක්වා කෙනෙක්ට වර්ධනය වෙන්න අවශ්‍ය නම්, දියුණු වෙන්න අවශ්‍ය නම් ඒ සඳහා අනුග්‍රහ කළ යුතු ක්‍රම පහක් සාධක පහක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා. ඒකෙන් පළවෙනිම අනුග්‍රහිත වශයෙන් පෙන්වන්නේ සීල අනුග්‍රහිතය. සීලයෙන් අපි අනිවාර්යයෙන්ම මේ ප්‍රතිපදාවට අනුග්‍රහ කිරීම වැදගත් වෙනවා. මොකද ඒ සීලය තමයි අපේ ගොරෝසු කෙලස් ටික උපද්දවන්නේ නැතිව අපිව ආරක්ෂා කරන්නේ. ඒ වගේම සීලයෙන් තමයි අපේ හිතේ විපිරිසර භාවය ඉවත් කරලා දෙන්නේ. අවිපටිසාරත්ථානන්ද කුසලාන සීලාන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නිවැරදි සීලයක තියෙන වටිනාකම, නිවැරදි සීලයක තියෙන ආනිසංසය තමයි අවිපටිසාරය. ඒ කියන්නේ හිතේ කිසිම විපිරිසර වීමක් නැහැ. තමන්ට තමන් චෝදා චෝදනා කිරීමක් නැහැ. තමන් ගැන තමන්ටම නිකන් හිතේ පහළ වෙච්ච ඍණාත්මක හැඟීමක් නැහැ. තමන් යටින් මේ වැරද්ද වුණා අර වැරද්ද වුණා අරයා මං නිසා කරදරයටපත් වුණා කියලා සමන්ත තමන් චෝදනා කරන ස්වභාවයක් නැහැ. ඒ වෙනුවට තමන් පිළිබඳව අහිංසක සතුටක්. නිවැරදි සතුටක්. තෘප්තිමත් බවක්. තමයි කෙනෙක් නිවැරදිව සීලයක් ආරක්ෂා කරද්දී ඒක ප්‍රතිඵලයක් වශයෙන් කෙනෙක් භුක්ති විඳින්න ලැබෙනවා. කෙනෙක්ට භුක්ති විඳින්න ලැබෙනවා. ඒ නිසා ඒ සීලයෙන් අනුග්‍රහ කිරීම අතිශය වැදගත් වෙනවා. ඊට පස්සේ සුතයෙන් අනුග්‍රහ කිරීම සුත අනුග්‍රහිතය. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා දැන් අපිට අවශ්‍ය නැහැ මේ අලුතෙන් ප්‍රතිපදාවක් හදාගෙන යන්න. මොකද අපි ඇවිල්ලා භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. උන්වහන්සේ ඉදිරිපත් කරපු විවිධ ප්‍රතිපදා තියෙනවා. මේ නිවීමක් සාක්ෂාත් කරගන්න, කෙලෙස් සංසිඳව ගන්න, සංසාර දුකින් එතර වෙන්න බුදුරජාණන් වහන්සේ ආර්ය පරිශ්‍රණයක් කරලා දේශනා කරපු ප්‍රතිපදාවල් කීපයක්ම තියෙනවා. රසක් තියෙනවා. එතකොට අපිට පුළුවන් මේ යම් යම් ප්‍රතිපදාවන් අනුගමනය කරමින් ඒ මාර්ගයක ගමන් කරන්නේ. ඒ නිසා මේ මාර්ගයේ විස්තර වෙන යම් කිසි සද්ධර්මයක් තියෙනවා නම් අන්න ඒක පරිශීලනය කරන එක. ඒක හොඳට විමසලා බලන එක. ඒ තුලින් අපේ ගමනට යම් කිසි මඟ පෙන්වීමක් ලබා ගන්න එක අත්‍යවශ්‍යයි. ඒකයි අපි මේ ධර්ම දේශනා ඇසුරින් ධර්ම සාකච්ඡා ඇසුරින් කරන්න උත්සාහත් වෙන්නේ. එතකොට අපිට අපි කරන වැඩේ විශ්වාසයෙන් යුක්තව පැහැදිලිව ශ්‍රද්ධාවෙන් කරගෙන යන්න පුළුවන්. එතකොට තමයි අපිට තේරෙන්නේ ආ මෙන්න මේක භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. අහවල් සූත්‍රයේ මේ විදිහට සඳහන් කරලා තියෙනවා. මේක බුද්ධ වාශිතයක්. මම මේ පාරෙන් පිට නැගලා නැහැ. මම කරන දේ ඒ බුදුරජාණන් වහන්සේ කියපු දෙයමයි කියලා අන්න අපිට අපේ වඩන ප්‍රතිපදාව ගැන විශ්වාසයක් ඇති වෙනවා. ඒක ඉතාම වැදගත්. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සාකච්ඡා අනුග්‍රහිතයක් දේශනා කරනවා. මොකද ඇතන් වෙලාවට අපි මේ යන ගමනේදී අපි තේරුම් ගන්න තියෙන දේ සමහරවිට වැරදි සාධන වෙන්නත් පුළුවන්. ඒකෝට තවත් කෙනෙක් එක්ක කරන සාකච්ඡාව, ධර්ම සාකච්ඡාව. එහෙමත් නැත්නම් තවත් වැඩිහිටියෙක් එක්ක, තවත් ගුරුවරයෙක් එක්ක, මේ මාර්ගයේ ගමන් කරන තවත් කෙනෙක් එක්ක, කල්යාණ මිත්‍රයෙක් එක්ක අපිට පුළුවන් නම් මේ අපි තේරුම් ගත්ත ආකාරය විස්තර කරන්න බොහොම සුහදව සාකච්ඡා කරන්න. නිහතමානීව සාකච්ඡා කරන්න. එතකොට අර හිතේ යම්කිසි සැකයක් පහළ වෙලා තියෙනවා නම් මේ සැකමුසු තැන් දුරු කර ගන්න අවස්ථාව සැලසෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සාකච්ඡා අනුග්‍රහිතය දේශනා කරලා තියෙනවා විටින් විට. එතකොට අපි යම්කිසි ඒ ධර්ම මාර්ගය අනුගමනය කරන පිරිසක් එක්ක ඒ වගේම ඒ ධර්ම මාර්ගය අනුගමනය කරන කල්යාණ මිත්‍රයින් එක්ක අසුරක් පවත්වමින් සාකච්ඡා කරමින් ඒ සාකච්ඡාවකින් අපේ ගමනට අනුග්‍රහ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ තමයි සමාධියක් ප්‍රඥාවක් සඳහන් වෙන්නේ අනුග්‍රහ කරන්න කියලා. සමත අනුග්‍රහිතයත් විපස්සනා අනුග්‍රහිතයත්. ඉතින් ඒ කියන්නේ මේ ගමනේදී ඇත්තටම පූර්ණ ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එක ආංශික ප්‍රතිපදාවක් නෙමෙයි විවිධ දෘෂ්ටි කෝණ වලින් විවිධ පැති වලින් මේ ගමන් කරන ප්‍රතිපදාවට අනුග්‍රහ කිරීමක් භාගතුනාට නිතර පෙන්ලා දීලා තියෙනවා. ඒකෝට මේ පොස්සපාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සීල අනුග්‍රහිතයෙන් තමයි පටන් ගන්නේ. ඉතින් උන්වහන්සේ සාහන් කරනවා දැන් මේ ලෝකයේ බුදු කෙනෙක් පහළ වෙනවා. උන්වහන්සේ මේ වගේ ධහමක් දේශනා කරනවා. ඒ නිවැරදි ධහමක් දුක් කෙලවර කරන ධහමක් භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඒක මුල බොහොම පිරිසුදුයි, මැද බොහොම පිරිසුදුයි, අග බොහොම පිරිසුදුයි. ඉතින් ඒ බඳු සාර්ථක වූ, ඒ බඳු අර්ථවත් වූ ඒකාන්තයෙන් නිවීමක් වෙත පමුණුවන්නා වූ එබඳු ධර්මයේ කවුරු හරි කෙනෙක් අහනවා. ඉතින් එයා තේරුම් ගන්නවා මේක කරන්න අමාරුයි මම ගිහිව ඉඳගෙන ඒ නිසා මම පැවිදි වෙන්න ඕනේ කියලා අර ගිහිවෙන් ඉවත් වෙනවා. පැවිද්දටපත් වෙනවා. දැන් මේ කරන දේශනාව බුදුරජාණන් වහන්සේ දැනටමත් සිහියෙන් ඉවත් වෙච්ච පිරිසකට කරන දේශනාවක්. මොකද පොට්ටපාද ඇතුළු ඒ අනිකුත් පරිබ්‍රාජකයන් විහිවන්නේ. මෙයා සම්පූර්ණයෙන්ම ගිහිගෙන් ඉවත් වෙලා මහාන ජීවිතයක් නැත්නම් ශ්‍රමණ ජීවිතයක් ගත කරන පිරිසක්. පරිත්‍රාජිතයින් තවත් ශ්‍රමණ පිරිසක්. ඒ නිසා මේ මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ඍජුවම මේ ශ්‍රමණ ප්‍රතිපදාව තමයි ඉදිරිපත් කරන්නේ. ගිහි ප්‍රතිපදාවක් නෙමෙයි ඉදිරිපත් කරන ශ්‍රමණ ප්‍රතිපදාවක්. ඒකසේ නමුත් මේ ධර්මයට සම්බන්ධ වෙන ගිහි පින්වතුන් ඒ තමන්ගේ පංචශීලය මාර්ගයේ මේක දැනට මේ සීල ශික්ෂාව තේරුම් ගන්න හැබැයි සූත්‍රයේ බොහොම ගැඹුරින් උපසම්පදා සීලය විස්තර වෙනවා. එහෙමත් නැත්නම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා අපි පොඩ්ඩක් ඒකත් පරිශීලනය කරමු. අපි ඒක ගැන ටිකක් තේරුම් ගමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතින් අර ඒ ගිහිගේ ගැන කලකිරිච්ච ඒ තැනත්තා සම්බාධෝ ගරාවාසෝ රාජපතෝ ප්‍රජාපතෝ අබ්බෝකාසෝ පබ්බන්දස්. ඉතින් එයා තේරුම් ගන්නවා මේ ගිහිගේ වාසය කියන එක බොහොම සම්බාධ බහුලයි. මේ වාසය කරනවා කියන එක බොහොම කරදර බහුලයි. ඉතින් මේක හරි අමාරුයි මේ ප්‍රබන්දු ප්‍රතිවදාවක් දිහුව ඉඳගෙන ක්‍රියාත්මක කරන්න. අබ්බෝකාගෝ පබ්බන්දා. හැබැයි මේ ප්‍රවෘජ්‍යාව මහාන දිවිය පැවිදි දිවිය කියන එක හරියට නිකන් අභ්‍යවකාශය වගේ හරිම නිදහසක් තියෙනවා. ඒ බන්දු ස්වභාවයකට මම පත් වුණා නම් මේ ප්‍රතිපදාව පුරන්න මට පහසුයි. ඒක තමයි යා මේ ශාසනයට පිවිසෙන්නේ. එයා එතකොට තමන්ගේ ඒ ඥාති පිරිස, මිත්‍ර පිරිස ඔක්කොම ඇහැරලා දාලා, තමන්ට තිබිච්ච භවභෝග සම්පත් ඔක්කොම අතහැරලා දාලා, තමන්ගේ ධනය අතහැරලා දාලා තමයි ගිහිගෙන ඉක්මලා පැවිදි වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝ එවං පබ්බජිතෝ සමානෝ පාතිමොක්ක සංවර සංගතෝ විහෙරති. ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු බයදස්සාවි සමාදාය සික්කත සික්ඛාපදේසු දැන් මේ සීලය ආරක්ෂා කරන හැටි බුදුරජාණන් වහන්සේ මෙතන වචන කීපයකින් මතක් කරනවා. පාතිමොක්ඛ සංවර සංගුතෝ විහෙරති. පාතිමොක්ෂ සීලය ආරක්ෂා කරමින් වාසය කරනවා. ආචාර ගෝචර සම්පන්නෝ. එතකොට මේ තියෙන ප්‍රතිපදාවන් ඒ වත් පිළිවෙත් ඒ ස්පර්ශය අනුගමනය කරන යම් යම් ක්‍රමයන් ඒවට හොඳට එයා අනුගත වෙනවා. මේ පද්ධතියට හොඳට අනුගත වෙනවා. ඒක කෙලසන්න, ඒක අභිභවා යන්න, ඒකට හානියක් කරන්න හිතෙන්නේ නැහැ. ඒ වෙනුවට තමන් හික්මෙනවා. තමන් බොහොම විකට බහැලා නිහතමානීව කටයුතු කරනවා. ඒ ශාසනයේ නැවත උපදිනවා. ඒකට යම් පුංචි දරුවෙක් ඒ අලුතෙන් දේවල් ඉගෙන ගන්නවා වගේ ඒ අලුතෙන් පැවිදි වෙච්ච ඒ සාමණේර ස්වාමීන් වහන්සේ මේ බඳු ශාසන ප්‍රතිපදාවක් පිළිබඳව බොහොම නිහතමානීව ඉගෙන ගන්න අධ්‍යයනය කරනවා. ඒ නිසා සාමාන්‍යයෙන් වසර පහක් යනකම් අඩුම තරමින් ඒ ගුරු ස්වාමීන් වහන්සේ නමක් ඇසුරේ මහානකම පවත්වන්න කියලා බුදුරජාණන් වහන්සේ විනයදී දේශනා කරලා තියෙනවා. ඉතින් ඒකට තමයි අර ඉක්මෙන්න අවස්ථාවක් සැලසෙන්නේ. ඒක පාඩම දීපින්වතුන් ඇසුරු කරමින් දායක දායිකාවන් ඇසුරු කරමින් එක පාඩවලට පණින්නේ නැහැ. ඒ වෙනුවට තමන් ඉස්සෙල්ලා මේ ප්‍රතිපදාව මොකද්ද? මේ දේශනා කරලා තියෙන්නේ මොකද්ද? ඒක කොහොමද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ? Tamanට කොහොමද ඒක එකතු කරගන්නේ? කියලා Taman බොහෝ ප්‍රායෝගිකව ඒ තුළ හික්මීමක්, ඒ තුළ යෙදීමක් මේ සාමනීර ස්වාමීන් වහන්සේ පටන් ගන්නවා. ඉතින් එතකොට තමයි එයාට අර ගුරු ඇසුරට, වැඩිහිටි ඇසුරට බොහොම නිහතමානීව මේ දේවල් අධ්‍යයනය කරමින් ඒ වගේම බොහොම ආරක්ෂිත පරිසරයක මේ දේවල් කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒතන ඒ බඳු ක්‍රමානුකූලව පියවරෙන් පියවර පොඩි තැන ඉඳන් ආරම්භක තැනක ඉඳන් යන ප්‍රභාවය මේ ශාසනය තුළ දේශනා කරලා තියෙනවා. එතකොට ආචාර ගෝචර සම්පන්නව අනුමත්තේසු රජ්‍යේසු බය දස්සාවි. දැන් පුංචි වුණත් වැරද්දක් කරන්න දැන් යා උත්සාහ වෙන්නේ නැහැ. ඒ නුවට පුංචි වැරද්දක්වත් නොවෙන්න පුළුවන් තරම් ඔබ බලා ගන්න. ඊට පස්සේ සමාදාය සික්කති සික්කාපදස්. බොහොම සමාදන් වෙලා මේ සීලය ආරක්ෂා කරනවා. මේක මේ කවුරුත් පටවපු සීලයක් කරගන්නේ බරක් කරගන්නේ තමන්ව තවදුරටත් හික්මවා ගැනීම සඳහා සීලය යොදා ගන්නවා. සීලය උපක්‍රමයක් කරගන්නවා. නිසා ඉල්ලව සමාදන් වෙනවා. නැතුව අනිත් කෙනෙක්ගේ බලයකට බල කිරීමකට සමාදන් වෙලා නෙවෙයි තමන් ඉල්ලලා සමාදන් වෙනවා. අනේ මට මේ අනුකම්පා කළ මේ සිල්පද ටික දෙන්න කියලා තමයි සිල් ඉල්ලන්නේ. ඉතින් අන්න ඒ බඳු සීල සමාදානයක් චේතනත්ත කරනවා. කාය කර්ම වචී කම්මේන සමන්නාගත කුසලේන නිවැරදි වූ කාය කර්මයන් වචී කර්මයන් කරන්න ඉදිරිපත් වෙනවා පරිසුද්ධෝ සීල සම්පන්නෝ පරිසුද්ධා ජීවෝ සීල සම්පන්නෝ ආජීවයේ පිරිසුදු කර ගන්නවා පිරිසුදු ජීවිතයක් ගත කරන්න උත්සාහන්ත වෙනවා දැන් ඇත්තටම වික්ෂුන් වහන්සේ කෙනෙක් සතර සංවර සීලයෙන් එවන් සීලයක් ආරක්ෂා කරමින් කටයුතු කරන බව විනයට අනුව අපිට තේරුම් ගන්න පුළුවන්. පාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, කත්‍ය සංවිසුද්ධ සීලය, ආජීව පාරිශුද්ධ සීලය කියලා සීලය කොටස් හතරකින් උපසම්පදා වෙච්ච භික්ෂුන් වහන්සේ කෙනෙක් ආරක්ෂා කරනවා. අන්න ඒ බඳු සීලයන් ගැන තමයි යම්කිසි විස්තරයක් මේ සූත්‍රයේදී මුලදී සඳහන් වෙන්නේ. එපමණක් නෙමෙයි ඊට පස්සේ ඉන්ද්‍රේසු දුෂ්ටද්වාරෝ. අපි මේ ක්‍රමයෙන් ටික ටික මේක ගැඹුරට යමු. දැන් මේ එක්තරාන්දමකින් බුදුරජාණන් වහන්සේ මුලදී සාරාංශයක් වශයෙන් කරුණු දෙපක් කරනවා. මේ ඉන්ද්‍රයන්ගේ වැසුණු දොර ඇතුව කටයුතු කරනවා. භෝජනයේ මත්තන්නේ පමණ දැනගෙන ආහාර වළඳනවා, දානය වළඳනවා, එහෙමත් නැත්නම් ඒකේ ප්‍රමාණය දැනගෙන ඒකේ තියෙන පත්‍ය අපත්‍ය ස්වභාවය දැනගෙන ආහාර ගැනීම සිද්ධ කරනවා. සති සම්පජඤ්ඤයෙන් සමන්නාගතු. ඒ වගේමයි සති සම්පජඤ්ඤයෙන් යුක්තව කටයුතු කරනවා. සන්තුෂ්ඨෝ. තෘප්තිමත්ව කටයුතු කරනවා. හරක නෑ මේක නෑ කියලා හිතේ අතෘප්තිකර බවක් ඇති කර ගන්නවා වෙනුවට මේ මහානකම තුළ සතුටින් වාසය කරනවා. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ එක එකක් ගානේ විස්තර කරන්න පටන් ගන්නවා. පතංච පොට්ටපාද වික්ක සීල සම්පන්නෝ හෝති. මොකද්ද මේ පොට්ටපාද? මේ භික්ෂුන් වහන්සේ නමක් සිල්වත් වෙනවා කියලා කියන්නේ. ඉද පොට්ටපාද බික්කු පාණාතිපාතං පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති. නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ. සම්පපාන භූත හිතානුකම්පී විහෙරති. ඉදම් පිස්ස හෝති සීලස්මි. දැන් මේ එකෙන් එක හරිය ලස්සනට බුදුරජාණන් වහන්සේ ඒ සිල්පද විස්තර කරනවා. දැන් මේ ප්‍රාණඝාතයෙන් වැළකීලා ඒ වික්ෂුන් වහන්සේ කටයුතු කරනවා. ඒ සඳහන් වෙන වචන ටික පවා හරියම ලස්සනයි. නිහිත දණ්ඩෝ එයා මේ දඬුමුගුරු බැහැර කළායි කටයුතු කරන්නේ. නිහිත සත්තු ආයුධ අයින් කළායි කටයුතු කරන්නේ. ලැජ්ජී, දයාපන්නෝ. මේ වැරදි කරන්න ලැජ්ජාවක් එයාගේ හිතේ තියෙනවා. දයාපන්නෝ. සියලු සත්වයින් කෙරෙහි එක්තරාන්දමක දයානුකම්පාවක්. සබ්බපාන භූත හිතානුකම්පී. සියලුම සත්වයින් කෙරෙහි හිතානුකම්පාවක් ඒතරත්තගේ හිතේ දැන් බලපවත්වන්න උත්සාහ කරනවා. ඒකතර අපිට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාව බොහොම අහිංසාවාදී ප්‍රතිපදාවක්. Tamanටවත් අනුන්ටවත් කිසිසේත්ම හානියක් සිද්ධ වෙන ප්‍රතිපදාවක් නෙවෙයි. ඒක මේ වරදක් කරන්න ලැජ්ජා වෙන ප්‍රතිපදාවක්. මේක මේ අනුන් ඉදිරියේ හිටිය අය නොහිටිය අය කියන එක මත නෙමෙයි. හිටියත් නොහිටියත් වරදක් කරන්න ලැජ්ජා වෙන අන්දමේ පරිණත ප්‍රතිපදාවක්. ඒක මේ අනිත් නීති දාලා රජයේ නීති දාලා කරන ප්‍රතිවදාවක් නෙවෙයි. ඒක තව කෙනෙක් බලා හිටියත් එකයි බලා නොහිටියත් එකයි පිරිසක් එක්ක හිටියත් එකයි තනියම හිටියත් එකයි තමන් මේ සිල්වත් වෙන්න උත්සාහත් වෙනවා බොහොම අවශ්‍යයි. ඒතර ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ මෙතනදී පෙන්නනවා ඒ ප්‍රාණඝාතයෙන් වෙන්ව ජීවත් වීම. නිහිත දන්දෝ මේ කිසිම දඬුමුගුරු ගැනීමක් නෑ ආයුධ පාවිච්චියක් කරන්නේ නෑ. ඒ වගේමයි ලැජ්ජී දයාපන්න. ලැජ්ජීව කටයුතු කරනවා. දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී. සීලම සත්‍යයෙන් කෙරෙහි කොහොම දයානුකම්පාවෙන් යුක්තව තමයි වාසය කරන්නේ. අදින්නාදානම් පහය අදින්නාදානා පටිවිරසෝ හෝති. දින්නාදායි දින්න පාටිකංකී. අපේනේන සුවිභූතේන අත්තනා විහෙරති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කිසිම නොදුන් දෙයක් ගන්නෙ නෑ. ඒ කියන්නේ හොරකම් කරන්නේ නෑ. දුන්න දෙයක් විතරයි ගන්නෙ. ඉතින් දුන්න දෙයක් විතරයි ඉවසන් කරන්නේ. ඒ වගේමයි හිත ගත්තාම කිසිම හොර හිතක් නෑ. ඒ වගේම බොහොම පිරිසුදු හිතක්, වංචාකාරී හිතක්, රවටන හිතක් නෙමෙයි තියෙන්නේ බොහොම පිරිසුදු හිතක්. හොරකම් කරන්නේ නැති හිතක්. හොරකම් කිරීමට ආසාවක් නැති හිතක්. අහිතව තමයි වාසය කරන්නේ. අබ්‍රහ්මචර්යයන් පහය භ්‍රමචාරී හොති. ආරාචාරේ විරතෝ මේතුනා ගාම ධම්මා. දැන් එතකොට මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන දේශනාවක් නිසා කෙලින්ම කාම මිත්‍යාචාරයෙන් ඉවත් වීම කියන එකත් එහාට ගෙනහිල්ලා කෙලින්ම මෛත්‍රී සේවයෙන් සේවනයෙන් ඉවත් වෙලාම කටයුතු කරනවා. භ්‍රමචාරී ජීවිතයක් කටයුතු මේ අනුගමනය කරනවා. ඒ සම්පූර්ණයෙන්ම මේ ග්‍රාම ධර්මයක් වෙච්ච ග්‍රාම්‍ය ධර්මයක් වෙච්ච මෛතුන සේවනයෙන් ඉවත් වෙලා කොහොම පිරිසුදු භ්‍රමචර්ය ජීවිතයක් අනුගමනය කරනවා. මුසාවාදම් පහය මුසාවාදා පටිවිදත හොති. සම්පූර්ණ මේ බොරු කරන බොරු කියන එක අත්හැරලා දානවා. සත්‍යවාදී, සත්‍ය සම්දෝ, හේතෝ, පච්චයිකෝ, අවිසංවාදකෝ ලෝකස්ස. මේ ලෝකයේ එක්ක කිසිම බොරුවක් කියන්නේ නැහැ. ඇත්ත පමණයි කතා කරන්නේ. ඇත්ත විතරයි පිහිටාගෙන ඉන්නේ. ඇත්ත තුළ විතරයි පිහිටාගෙන ඉන්නේ. එතකොට කියන්නේ හැමතිස්සෙම එතකොට සත්‍යක්මයි ප්‍රකාශ කරන්නේ. ලෝකයාව කිසිවෙකකින්වත් රවටන්නේ නැහැ. බොරු කියන සම්පූර්ණයෙන් දුරලලා සත්‍යවාදීව කටයුතු කරනවා. එතකොට බොරුවෙන් ඈත් වීම, මුසාවාදයෙන් ඈත් වීම ගැන බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කරනවා. දැන් ඒක ඇත්තටම තමන් වහන්සේගේ ඒ රාහුල කුංජ ස්වාමීන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය නැවත නැවත දේශනා කරනවා යම්ස කෙනෙක් බොරුවක් කියනවා නම් එයාගේ මහානකම හිස් වෙච්ච මහානකමක් ඒක කිසි අර්ථයක් නැති මහානකමක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කියන්නේ මේ බොරුවයි මහානකමයි දෙක අතර කිසි ගැළපීමක් නැහැ. ඉතින් එහෙනම් අපි නිවැරදි මාර්ගයක ගමන් කරන්න නම් අනිවාර්යයෙන්ම බොරුවෙන් ඉවත් වෙලා සත්‍ය පමණක් කතා කරන ගතිය සත්‍ය තුල පිහිටා ඉන්න ගතිය අපි තුල දිනු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නැතුව අපි කාටවත් කාවවත් රවට්ටන්න, කාවත් මුලා කරන්න, නොමග යවන්න කටයුතු කරනවා. මේ බඳු තැනක, මේ බඳු තැනක් තුල මහානකමක් පිළිතලා නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිසුණං වාචාං පහය පිසුණාය වාචාය පටිවිදතෝ හෝති. දැන් මේ කේලම් කියන එකෙන් අයින් වෙනවා. කේලම් කියන්නේ නැතිව ඒ වෙනුවට සමග්ගාරාමෝ සමග්ගරතෝ මේ පිරිස් සමීකරණ දෙයක් තමයි කතා කරන්නේ. තවදුරටත් ඉතින් ඒක විස්තර කරනවා. මේ එක තැනක අහපු දෙයක් තවත් තැනකට ගිහිල්ලා කියලා ඒ දෙගොල්ලෝ බිඳවන්න කිසිසේත්ම හටයුතු කරන්නේ එක තැනකින් අහලා තවත් තැනක එක්ක ගිහිල්ලා වැඩි කළා එක කියලා මේ දෙගොල්ලන් අතර තියෙන සමගිය පළුදු කරන්න, මේ දෙගොල්ලන් අතර අවිශ්වාසයක් ඇති කරන්න කිසිසේත්ම හටයුතු කරන්නේ නැහැ. ඒ වෙනුවට යම් විදිහකින් දෙපිරිසක් මේ බිඳිලා ඉන්නවා නම් ඒ දෙපිරිස එකතු කරා ඒ දෙපිරිස සමය කරන්න තමයි කටයුතු කරන්නේ. සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමෝ සමග්ගරතෝ සමග්ග නන්දින් සමග්ග කරණි වාචං භාසිතා හොති. එතකොට කරන කතා හැමතිස්සම සමගි සම්පන්න කරන කතාවක්. දෙපිරිසක් අතර නැත්නම් බොහෝ පිරිස් අතර සමගිය ඇති වෙන කතාවක්. ඒ වගේමයි ඒ ඒක බොහොම ප්‍රියෝපදවන කතාවක්. පරිශදය සමගි කරවන කතාවක් තමයි කරන්නේ. එහෙම නැතුව පිරිස් අසමගි කරවන, පිරිස් අතර ගැටුම් ඇති කරවන, ඔවුනොන් අතර අවිශ්වාසය පහළ කරන කතාවක් කරන්නේ නැහැ. පරුසාය වාචාය කටයුතු හොති. දෙවනි ඊට පස්සේ ශික්ෂාපදයේ පෙන්වනවා පරුසා මේ පරුස වචනය බැහැර කරනවා හැබැයි කතා කරන්නේ කුමක්ද? යාසා වාචා මේලා, කන්න සුඛා, ප්‍රේමනිය, හදයංගම, පෝරී බහුජන කන්තා බහුජන මනාපා. බොහොම ලස්සන වචන වලින් බුදුරජාණන් වහන්සේ ඒ කෙනෙක් කතා කරන භාෂාව ගැන පවා විස්තර කරනවා. ඒ කියන්නේ බොහෝ කෙනෙක් අහන්න කැමති සාමාන්‍ය මේ ලාබාල භාෂාවක් නේ බොහොම නගරයේ පිරිසක් කතා කරන බොහොම හොඳ උස් වූ භාෂාවක් උසස් වූ භාෂාවක් කතා කරන ඒ වගේම මේක කන්න සුඛා ප්‍රේමණියා හදයංගම ඒ කියන්නේ ඒක බොහොම හෘදයාංගම වූ භාෂාවක් හෘදයාංගම වූ වචන තමයි කතා කරන්නේ ප්‍රේමණීය වචන අහන්න ප්‍රිය උපදවන වචන ඊළඟට කනට ප්‍රිය උපදවන වචන තමයි කතා කරන්නේ ඒතර නැතු කර්කශ වචන මේ පරුෂ වචන කතා කරන්නේ නැහැ ඒ වෙනුවට බොහොම ප්‍රිය උපදවන හදවතට කතා හදවතට දැනෙන ප්‍රේමණීය වචනයක් ඒ වගේමයි අර නොගැමි කියන්නේ ග්‍රාම්‍ය වචන නෙමෙයි පාවිච්චි කරන්නේ ඊට වඩා උසස් වචන පාවිච්චි කරමින් තමයි භාෂාව හසුරුවන්නේ ඊට පස්සේ සම්පප්පලාපම් භාය සම්පප්පලාපා පටිවිදතෝ හෝති මේ තේරුමක් නැති දේවල් කතා කරන්න යන්නේ නැහැ කාලේ කාදමන දේවල් කතා කරන්නේ නැහැ නිෂ්ඵල දේවල් කතා කරන්න යන්නේ ඒ වෙනුවට අර්ථයක් තියෙන දෙයක්මයි කතා කරන්නේ. හරියට නිකන් නිධානයක් මතු කරලා පෙන්නනවා වගේ. ඒ තරම්ම වටිනා දෙයක් තමයි කතා කරන්නේ. ඒකට අහන කෙනාට ඒ කතාවෙන් වැඩක්මයි වෙන්නේ. අවැඩක් වෙන්නේ නැහැ. කරන කතාව බොහොම වටිනා දෙයක් ගැන කරන කතාවක්. ඒ වගේමයි එපමණක් නෙමෙයි කාලවාදී. ඒක කාලය දැනගෙනයි කරන්නේ. නිකන් තේරුම් නැති කතාවක් එපා නොසුදුසු කාලයකදී කරන්නේ ඒ වගේමයි අර්ථයක් තියෙන දෙයක් වුණත් නොසුදුසු කාලයේදී කරන්නේ නැහැ. කාලය දැනගෙන තමයි කතාව කරන්නේ. අත්වාදී අර්ථවත් දෙයක් තමයි කතා කරන්නේ. ධම්මවාදී ධර්මයට අනුකූල දෙයක් කතා කරන්නේ. විනයවාදී මේ භාගතුනාංශ පෙන්වන ධර්ම විනයට අනුකූල දෙයක් තමයි කතා කරන්නේ. නිධානවතින් වාචම් භාෂිතා හෝති. හරියට නිධානයක් පෙන්වනවා වගේ ඒ තරම් වටිනා වචනයක් තමයි කතා කරන්නේ. කාලේන සාපදේශං පරියන් පරියන්තවතින් අර්ථ සංහිතා. බොහොම අර්ථ සංහිත වූ අර්ථවත් වූ දෙයක් පෙන්ලා දෙනවා. හැම දෙනා කෙරෙම තරන්දමකින් අනුකම්පාවකින් කර අනිත් අයගේ යහපත පිණිස. ඒකට අපිට මේ මේ කොටසදී අපි දන්න දේවල් ටිකක් තමයි අත්‍තරම කතා කරුනේ ආජීව අෂ්ටමක සීලය. ඒක තව වර්ධනය කළා තවත් එහාට කියනවා නම් සාමාන්‍යයෙන් අද දන්න 800. ඊට කිට්ටු වෙන දහමක් තමයි අතරම අද මේ සීලේ කොටසදී බුදුරජාණන් වහන්සේ මුලින්ම ඉදිරිපත් කරන්නේ. ඒකට තේරෙනවා ඒ බඳු සීලයක් කොයිතරම්නම් අර රළු ප්‍රතිපදාවක් වෙනුවට සූක්ෂම ප්‍රතිපදාවට අපිව යොමු කරනවාද කියලා. කොයිතරම්නම් තනිව තනි තනි වශයෙන් තමන් යහපත් සුද්ධලේ සත්පුරුෂයෙන් බවට පත් වෙනවාද? ඒ වගේමයි තමන්ගෙන් කිසිම හානියක් අනුන්ට නොවි කිසිම හානියක් සමාජයට නොවි කොයිතරම්නම් සමාජය සුරක්ෂිත කරන නිවැරදි ප්‍රතිපදාවක් මෙතට කෙනෙක් ලැබුරු වෙනවද කියලා මෙබඳු සීලයක් ආරක්ෂා කිරීම තුළින් එබඳු ප්‍රතිපදාවක් ලැබුරු වෙනවද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ අතරම භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් සඳහන් වෙන තව සීලයේ කොටසක් ඉදිරිපත් වෙනවා. බීජගාම භූතගාම සමාරම්භා පටිවිරතෝ හෝති. දැන් මේ පැලවෙන දේවල් විනාශ කරන්නේ නැතිව ඒවා ආරක්ෂා කරන ප්‍රතිපදාව ගැන ඊට පස්සේ සමාවෙනවා. ඒ කියන්නේ එක පැත්තකින් කියන්න පුළුවන් මේ පරිසරයට කොයිතරම් හිතවාදී ආකල්පයක්ද එබඳු තැනැත්තෙක් එබඳු භික්ෂුන් වහන්සේ නමක් එබඳු පැවිද්දෙක් ගත කරන්නේ. අදු තරමින් මේ ඇටයක්වත් විනාශ කරන්නේ පැලවෙන්න තියෙන දණ්ඩක්වත් විනාශ කරන්නේ නැහැ. එබඳු පරිසර හිතකාමී ප්‍රතිපදාවක්. තමයි ඒ තැනැත්තා නිගමනය කරන්නේ. ඒ වගේමයි ඒකපත්තිකෝ හෝති සත්තුපරතෝ පටිවරතෝ විකාල භෝජන. විකාල භෝජනෙන් ඈත් වෙනවා. එයා මේ හැම විසම ආහාර අනුභව කරන්න වළඳන්න යන්නේ නැහැ. ඒ බොහෝ විට එක වේලක් වළඳනවා. එහෙම නැත්නම් උදේ සහ විකාලයට කලින් ආහාරය ගන්නවා. රාත්‍රී ආහාරයෙන් විකාලයේදී ආහාර ගැනීම වලකලා කටයුතු කරනවා. පංචගීත වාචික විශේෂ ලක්ෂණ පටිවිදතෝ හොසි. දැන් මේ අස්කන්නාසාදිය පිනවන ඒ සාමාන්‍ය මිනිස්සුව අනුගමනය කරන බලන්න උත්සාහවත් වෙන ඒ බඳු නැටුම් ගැයුම් වැයුම් ඒ උසුළු උසුළු දේවල් ඒ සියල්ල බැහැර කරලා ඒ කොහොම ධර්මානුකූල ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙච්ච ගතියක් ඉක්මිච්ච ගතියක් දැන් දැන් ටික ටික පෙන්වු කරනවා මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණත්තානා පටිවිදතම හොති. දැන් දහසේ සමාදන් වෙන අටසේ සමාදන් වෙන පින්වතුන් මේවා ගැන දන්නවා. ඒකට මේ මල් ගඳ විලෝම් පළඳමින් ඇසුරු කරමින් මේ කය සලසන දේවල්. ඒවා සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. උච්චාසයන මහාසයන පටිවිදතම හොති. ඒකට අර ධර්ම ගෞරවයට යම්කිසි හානියක් සිද්ධ වෙන ඒ වගේමයි සීලයට නෙමෙයි තමන් තුළ අනවශ්‍ය මාන්නයක් ඇති කරන එබඳු උස්සසුන් මහා අසෙන් පරිහරණයෙන් ඈත් වෙලා බොහොම නිහතමානීව තමන්ගේ ජීවිතය පවත්වන්න උත්සාහ කරනවා. ජාතරෝප රජිත ප්‍රතිග්‍රහණ කටයුතු හොති. මේ මුදල් හදල් පරිහරණයෙන් ඈත් වෙලා දසසීල ගත්ත අවස්ථාවේදී සාමනීය දස සීලේදී වික්ෂුන් වහන්සේලා වශයෙන් ප්‍රාතිමෝක්ෂ සීලේදී ඔතේ මේ විදිහට අර මුදල් හදල් ගනුදෙනු කරන්නේ නැතිව ඒ රන්දුදී මුතුමැණික් එක්ක ගනුදෙනු කරන්නේ නැතිව ඒ සීලය ආරක්ෂා කරනවා. තව තව දේවල් මේ සූත්‍රයේ තව සඳහන් වෙනවා. ඒ කියන්නේ තව සූක්ෂම විදිහට. දැන් අනවශ්‍ය විදිහේ සත්තු පිළිගන්නේ කුකුල්ලෝ හරක්කු හරක් ඌරෝ වගේ මේ සත්තු පිළිගන්නේ නැහැ. ඊට පස්සේ දැසි දසුන් පිළිගන්නේ නැහැ. ඊළඟට දූත මෙහෙවර එක එක අයගේ පණිවිඩ තව තව අයට ගෙනියන්න එහෙම මේ දේවල් කරන්න යන්නෙත් නැහැ. ඊට පස්සේ මොකක් හරි පණතක් ගෙනියන්න පණිවිඩයක් අරන් යන්න අන්න ඒ වගේ දේවල් කටයුතු වල නිරත වෙන්නෙත් නැහැ. මොකක්වත් වෙළඳාම් හෙළඳාම් ඒවා කරන්න යන්නෙත් නැහැ. කිරුම් මිනුම් කටයුතු වලින් අනිත් රවටන කටයුතු වලින් ඒවා කරන්න යන්නෙත් නැහැ. ඉතින් මෙන්න මේ වගේ තව තව සූක්ෂම පැති ඔස්සේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාව ඉදිරිපත් කරනවා. කිසිම කෛරාටිකමක්, කපටිකමක් කරන්න බැරි විදිහට ප්‍රතිපදාවක් ඉදිරිපත් කරලා තියෙනවා. සීලයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒතර අපිට තේරෙනවා මේ ගැඹුරු ප්‍රඥාමුල් කරගත්ත ප්‍රතිපදාවට එන්න කලින් එක්තරා අන්දමකින් බොහොම සත්පුරුෂ භූමියක මේ තරත්තාව හික්මවනවා. එකපාරටම වගේ මේ දාර්ශනික පදනමකට එන්න කලින් මේ ගොරෝසු ඒ උපක්ලේශයන් අයින් කිරීම සඳහා බරපතල වැරදි වලින් නිදහස් කිරීම සඳහා මෙන්න මේ බඳු ශික්ෂාකාමී ප්‍රතිපදාවකට ඒ විචුන් වහන්සේම ඒ සාමණේර සාමණේර වහන්සේව අවතීර්ණ කරගීමක්. ඒකට අනුගත කරගීමක්, ඒ තුළ හික්මවීමක්, ඒට සරලම ජීවිතයකට පොඩ පොඩ හුරු කිරීමක් තමයි මෙතන ඉතිපත් වෙලා තියෙන්නේ. මොකද මේ ගිහිව හිටපු තැනැත්තෙක් තමයි දැන් මේ මහාන වෙන්නේ. සමහර විට ගිහිවේ කාලෙදී බොහොම ඡන්ද පරුෂ විදිහට කටයුතු කරපු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මහාන වුණාට පස්සේ ප්‍රවිදුණාට පස්සේ මේ සියලු දේවල් ක්‍රමානුකූලව බැහැර වෙන්න දීලා ඒවා අතහැරෙන්න දීලා දැන් ඔන්න සාසනයක නැවත උපදිලා. අන්තිම ඉපරිච්ච දරුවෙක් වගේ පොඩ පොඩ ටික ටික හික්මවනවා මේ ගැඹුරු ප්‍රතිපදාවකට ඉදිරියේදී සූදානම් කිරීමක් වශයෙන්. ඊට පස්සේ මේ විදිහට චූල සීලය කියන මෙන්න මේ කොටස බුදුරජාණන් වහන්සේ විලිපත් කරලා තියෙනවා. මොකද මේ සීලයේ ඒ තියෙන විවිධ පැති විශේෂයෙන්ම පැවිද්දෙකුට තියෙන ඒ පුළුල් වෙච්ච සීලය හැම පැත්තෙන්ම ආරක්ෂා කරන ගතිය. කෙලෙස් ඇති වෙන්න තියෙන හැකියාව සෑහෙන දුරට වළක්වන ගතිය. එයාගේ හිත දියුණු කරන්න සුදුසු පරිසරය මේ සීලයෙන් හරස් කරලා තියෙන තියෙන ගතියක් හොඳට ඒකට මේ ගැඹුරට ගැඹුරට මේ සූත්‍රය තුල සීලය විස්තර කිරීමේදී දැන් ගන්න ලැබෙනවා. ඊට පස්සේ මධ්‍යම සීලය පටන් ගන්නවා. දැන් සාමාන්‍යයෙන් නැතන් මහාන බමුණන් මේ බොහොම ශ්‍රද්ධාවන්ත ඒ දායක දායිකාවන් දීපු දේවල් පරිහරණය කරමින් අතුරු දාණය වළඳමින් හැබැයි කරන්නේ එකක් නොකටයුතු තමයි. ගැළපෙන දේවල් නෙමෙයි කරන්නේ. ඉතින් ඒ අය සමහරවිට මේ අනවශ්‍ය වැරදි සහගත, දෝෂ සහගත දේවල් මේ කරනවා හැබැයි වළඳන්නේ අනිත් අයනේ. අනිත් අය දීපු දේවල් වළඳලා. අනිත් ඒ බොහොම ශ්‍රද්ධාවෙන් හරිහම්බ කරපු දෙයක්, දාඩිය මහන්සියෙන් හරිහම්බ කරපු දෙයක් තමයි ගෙනල්ලා පූජා කරන්නේ. හැබැයි ඒක වළඳන සමන බ්‍රාහ්මණයින් කරන්නේ හැබැයි බොහොම නොහොමිනා දේවල්. ඉතින් ඒ ගැන ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එකින් එක කීපයක් මෙතන සඳහන් කරලා තියෙනවා. නැතන් කෙනෙක් මේ සංගීත භාණ්ඩ පරිහරණය කරමින් ඒබඳු කතා මේ දේවල් වල නිරත වෙනවා. ඇතම් කෙනෙක් ඉතිරි ආදිය මේ වාදනය කරමින් කටයුතු කරනවා. ඇතම් කෙනෙක් විවිධ ක්‍රීඩාවන් කරනවා. සමහර කෙනෙක් මේ සතුන් උපයෝගී කරගෙන විවිධාකාර ක්‍රීඩාවන් කරනවා. ඊට පස්සේ එක එක මේ මේ සංගුම් ඉදිරිපත් කරමින් කටයුතු කරනවා. සමහරලාට සත්තුන් අතර පොරබැදීම් වගේ දේවල් කරනවා. විවිධ මල්ල පොර ආදී ඒ කටයුතු වල බලන්න දකින්න යනවා ඒ වගේ දේවල්. එහෙම නැත්නම් හමුදාවක දින බල ගැන්වීම නැත්නම් ඒ වගේ සේනා සංවිධානයන් ඒවා බලන්න යනවා. ඔන්න ඒ වගේ තියෙන දේවල් දේවල් ඔක්කොම අයින් කළා ඒවෙන් ඉවත් වෙලා මේ කරත්තා මේ වික්ෂුන් වහන්සේ කටයුතු කරනවා. ඊට පස්සේ තවත් ප්‍රත්‍යක් දේශනා කරනවා ඒ කාලේ තිබිච්ච විවිධ ක්‍රීඩාවන් රාශියක් මෙතන පේලියට ඉස්පත් වෙලා තියෙනවා. එක එක ක්‍රීඩා අද කාලේ හැටියට දේවල් දින් අපිට හිතා ගන්න පුළුවන්. නමුත් එදා පැවති එක්තරා අන්දමකින් මේ ගැමි සමාජයක නැත්නම් සබාධමත් එක්ක හිටපු සමාජයක තියෙන විවිධ ක්‍රීඩාවන් රාශියක් මෙතන ඉදිරිපත් කරලා තියෙනවා මතක් කරලා තියෙනවා. ඒ අද සියලු ක්‍රීඩාවන්ගෙන් ඉවත් වෙලා. ඒ වගේමයි විශේෂයෙන්ම තමාංග ප්‍රමාදයට වැටෙන. ඒ තමන්ගේ සිහිය විකල් වෙන. එහෙම නැත්නම් අනුන් අනුන්ව මේ අනුන්ව මොකක්ද කියන්නේ අනුංග විඩාවකටපත් වෙන අනුංග උසුළු උසුළු මට්ටමකටපත් කරමින් කරන ක්‍රීඩාවන් ඒ අයගේ අපිටම මාකරි දෙයක් අඩුපාඩුවක් තියෙනවා නම් ඒ අඩුපාඩුව ප්‍රයෝගී කරගෙන කරන ක්‍රීඩාවන් මේ වගේ විවිධාකාර අන්දමින් දූ කෙලි ආදීන් ආදී දේවල් මේ බඳු සියල්ල ඉවත් කරලා බොහොම පිරිසුදු ජීවිතයක් ගත කරන්න මේ භික්ෂුන් වහන්සේ ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ තව තව මේ මජ්ක්‍ධිම සීලය විස්තර කරන කොටස් වලට බුදුරජාණන් වහන්සේ අපිව මේ යොමු කරලා තියෙනවා. අපි බලමු ඉදිරියෙන් තව ටිකක් ඉතින් මේවා ගැන විස්තර කරන්න. ඉතින් මම හිතනවා චූල සීලය, මජ්ක්‍ධිම සීලය, මහා සීලය කියලා මේ ඉදිරිපත් වෙන කොටස් විශේෂයෙන්ම සීලය හා සම්බන්ධයි, විශේෂයෙන්ම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය හා සම්බන්ධයි, පැවිදි සීලය හා සම්බන්ධයි. ඉතින් අපි සූත්‍රයේ පරිපූර්ණත්වය පිණිස ඒවා ගැන ටිකක් අවධානය යොමු කරමු. මම හිතනවා අදට මේ සීලය සම්බන්ධයෙන් අපි කරපු කතා ප්‍රමාණවත් කියලා. ඉතින් මේ බඳු සීලයක වටිනාකම වැදගත් වෙන්නේ අපි කතරම් භාවනා කරත්, කතරම් සමාධියක් දියුණු කරන්න උත්සාහ තුනක්. මේ සීලේ කොටස හොඳට සකස් වෙලා නැත්නම් මේ සීලයෙන් අනුග්‍රහය ලැබෙන්නේ නැත්නම් අපි මානසිකව දියුණු කරන දේවල් පවත්ව ගන්න හැකියාවක් නැහැ. ධම්මක කලාවට පිට රටවල් වලින් එන පිරිස් එහෙම සීලය ගැන ඒ තරම්ම තැකීමක් නැහැ. එකපාරටම භාවනාවට බහිනවා. හැබැයි මේ භාවනා කරද්දී අපි සීලය ගැන වග කියන්නේ නැත්නම් සීලයට අවධානය යොමු කරන්නේ නැත්නම් එතනදී අර භවනාව තුළින් දිනු කරන්න හදන ඒ කුසල ධර්මයන් හිතේ රඳා පවතින්නේ නැහැ. ඒක ඉක්මනටම හිතින් හේවිලා යනවා. ඉවත් වෙලා යනවා. මොකද අපි හිතේ දිනු කරන යම් කුසලතාවයක්, ගුණයක්, ශක්තියක් හිතේ තවදුරටත් බලපවත් ගන්න නම්, හිත තුළ ආරක්ෂා කරගන්න නම් ඊට සරලන ජීවිකාවක්, ඊට සරලන ප්‍රතිපදාවක් අපි තුල පැවැත්වීම අත්‍යවශ්‍ය වෙනවා. ඒකයි සුදුරයන් වහන්සේ මේ විදිහට සීලයක් සීලයක වටිනාකමක් පෙන්වුම් කරන්නේ. එහෙම නැතුව අපි මේ එකපාර්තම ප්‍රඥා ශික්ෂාවකට උත්සාහවත් වුණොත්, සමාධි ශික්ෂාවට උත්සාහවත් වුණොත්, ඒක ප්‍රතිඵල ඒතරම් උත්සාහයෙන් අපි පවත්වන්න උත්සාහ කරනත් අපේ සීලයේ දුර්වලකම් තියෙනවනේ. එතකොට හරි අමාරුයි ඒව පවත්වන්න. ඒ නිසා මේ සීලයේ තියෙන වටිනාකම අපි තේරුම් ගැනීම වැදගත් වෙනවා. කලින් මතක් කළා වගේ යම්ස කෙනෙක් නිවැරදි සීලයක් ආරක්ෂා කරනවා නම් එයාට ඒ තුලින් සතුටක් එන්න, තෘප්තිමත් බවක් ඇති වෙන්න, Taman ගැන අහිංසක ප්‍රමෝදයක් පහළ වෙන්න ඒක හේතු වෙනවා. ඒ වගේමයි Tamanගේ අපි මේ මේ වැරදි සිද්ධ වුණේ නැහැ නේද කියලා අතීතයට සාපේක්ෂව දැන් මම බොහොම සිල්වත් සත්පුරුෂ ජීවිතයක් ගත කරනවා නේද කියලා තමන් ගැන බොහොම ප්‍රසාදයක් ඒ හිතේ ඇති වෙනවා. මේ තමන් ගැන ඇති වෙන ප්‍රසාදය, සතුට, අනවජ්‍ය සුඛය ඇත්තටම ගැඹුරු ප්‍රතිපදාවකට බොහෝ ප්‍රයෝජනවත් වෙනවා. මොකද එහෙම නැත්නම් අපේ හිත අපිට චෝදනා කරනවා නම් හැමතිස්සෙම නිකන් තමන්ව හෙලා දකිනවා නම් මේ වැඩේට සුදුසු නැහැ කියලා නිකන් කියනවා නම් ඒකට හරි අමාරුයි ගැඹුරට යන්න. හැබැයි ඒ වෙනුවට තමන්ට පෙන්ලා දෙනවා නම් ඉස්සර හිටියට වඩා දැන් හරිම සත්පුරුෂ ගුණයක පිහිටලා තියෙනවා. ඉස්සරට වඩා සිල්වත් වෙලා තියෙනවා. කුංචි දෙයක් වුණත් කුංචි නරකක් වුණත් නැත්නම් කුංචි වැරද්දක් වුණත් කරන්නේ නැතිව පිරිසුදු වෙන්න උත්සාහත් වීමේ අවංක චේතනාවක් තියෙනවා කියලා අන්න ඒ වගේ තමන් ගැන තමන්ට හැඟෙනවා තමන් ගැන බොහොම ප්‍රසාද ජනක හැඟීමක් තමන්ට පහළ වෙනවා අන්න ඒ හිතේ පහළ වෙන ප්‍රසාද ජනක හැඟීම ඒ කුංචි ප්‍රමෝදය ටික ටික වර්ධනය වෙලා සමහර විට බොහොම පිනා යන ගතියක් තමන්ව පිනා යන ගතියක් කය පිනා යන සුත පිනා යන ගතියක් පහළ වෙන්න පුළුවන් ඒ නිසා ඇතම් භික්ෂුන් වහන්සේලා ගැන සඳහන් වෙනවා අට කතාවල ඇතම් වෙලාවට උන්වහන්සේලා අනුස්මරණය කරනවා සිහි කරනවා තමන්ගේ සීලය. සමහර වෙලාවට මේ උපසම්පදා මාලකේ ඉඳලා මේ වෙන තාක් කිසිම වැරද්දක් නොවෙන්න පුදුම විදිහට සිල්වත්ව කටයුතු කරා කියලා මතක් වෙනකොට උන්වහන්සේලා පුදුම විදිහේ සතුටක්, ප්‍රීතියක්, ප්‍රමෝදයක් භුක්ති විඳ ආකාරය ඇතම් අට කතාවල සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන ශක්තිපමණින් මේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන ඒ සීලය අපේ ජීවිතයටත් එකතු කරගෙන එබන්තෝ සිල්වත් වූ ජීවිතයකින් සමාධියට යම් සිරුකුලක් ප්‍රඥාවට යම් සිරුකුලක් ඇති කරගන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම පෙරවන් සරණයි.